තෙරුවන් සරණයි මහප්පල සූත්‍රය සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 17 වෙනි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පිටුවේ ඉල්තිපාද සංයුත්තේ ඉද්ධිපාද සංයුත්තේ මහප්පල සූත්‍රය මහණෙනි මේ සිව් ඉදුපා වඩන ලද්දුවේ බහුල කරන ලද්දුවේ මහප්පල මහානිසංස වේ මහණෙනි කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිව් ඉදුපා මහත්ඵල මහානිසංස වේදයත් මහණෙනි මිසස්නේ මහන ඡන්ද සමාධි සමන්නාගත ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉදිපාදේ වඩයි. මෙසේ මාගේ ඡන්දේ සැඟුණේ නොදවන්නේය. ඊතා දැඩි කොට ගන්නා ලද්දේ නොදවන්නේය. ඇතුළත හැකිරුණේ නොදවන්නේය. පිටත විසුරුණේ නොදවන්නේය. පෙර යම්සේනම් පසුත් එසේය. පසු යම්සේනම් පෙරත් එසේය යට යම්සේ නම් උඩත් එසේය උඩ යම්සේ නම් යටත් එසේය දහවල් යම්සේ නම් රැයත් එසේය රැය යම්සේ නම් දහවලුත් එසේය පසු පෙර හැඟීම් ඇත්තේද වෙසේ මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි දැන් මේ මුල් පරිච්ඡේදයේ අපි පැහැදිලි කරේ සිංහල පරිවර්තනය. චත්තාරෝ මේ භික්කවේ ඉදිපාදා භාවිතා බහුලී කතා මහප්පලා හොත්තේ මහානිසංසා කතං භාවිතා ච කෝ භික්කවේ චත්තාරෝ ඉදිපාදා කතම් බහුලී කතා මහප්පලා හොත්තේ මහානිසංසා ඉද භික්කවේ භික්ඛූ ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදා භාවේති ඉති කෝ ඡන්දා න ච ඉතිලීනෝ පවිස්සති න ච අතිපග්ගහිතෝ බහිස්සති න ච අජත්තං සංකිත් සංකිත්තෝ බහිස්සති න ච බහිද්දා විකිත් සත්තෝ බහිස්සති හජ්ජා පුරෝ සංඤීච විහෙරති යතා පුරේ තතා පජ්ජා යතා පජ්ජා තතා පුරේ යතා අදෝ තතා උද්ධං යතා උද්ධං තතා අදෝ යතා දිවා තතා අත්තිං යතා රත්තිං තතා දිවා දැන් මේකේ අපි ඔබ මෙහෙම කිව්වට ඔබට මේක වැටහෙන්නේ නෑ නේද? දැන් සිංහල පරිවර්තනය කියවනකොටත් ඔබට මේකේ කුමක්ද මේ කියන්නේ කියලා පැහැදිලි වුණේ නැහැ නේද? මහත්ඵල සූත්‍රයේ මහත්ඵල මහානිසංස ඔබ මේ වචන දන්නවා. දැන් හොඳට බලන්න මේ 이르දිපාද කියන්නේ මොනවද? සිව් පිඬියා මහරහතන් වහන්සේ. අපි ගොඩක් වචන පාවිච්චි කරනවා. ඔබ අහලා තියෙනවා මේ 이르දිපාද වඩනවා කියන දේ. ඡන්ද චිත්ත වීර විමර්ශා කියලා ඔබ අහලා තියෙනවා. දැන් හොඳට ඔබ මේ ධර්මයේ මනාකොට අවබෝධ කරගත්ත කෙනෙක් නම් දර්ශනය ගැන මන අවබෝධයක් තියෙනවා නම් දැන් මේ කියන කාරණාව හොඳින් බලන්න. මේ සිතේ සත්‍ය දැකීම සිතේ අපි හිතේ සිතින් හදාගත්ත දේ බාහිරට ගැට ගහලා බලනවා. මේ තමයි සරල සිද්ධිය. දැන් මේක තමයි දර්ශනය තුළ අපි ඉගෙන ගත්තේ. එතකොට අපි මේ දකින්නේ සම්මුති ප්‍රඥප්ති නම් අපි දන්නව බාහිරේ මේව නැහැ කියලා. අපි දන්නවා හතර මහා භූත අපිට පේන්නේ අපි සිතින් හදාගත්ත සිතුවිලි ප්‍රඥප්ති සම්මුති බාහිර හතර මහා භූත වලට ගැට ගහලා ඒ ඒ තියෙන්නේ ඒ දෙයි කියලා අපි අල්ල ගන්නවා. උපාදානය කර ගන්නවා. අපි ස්කන්ධය තුලින් සෑදුණු ඒ නිමිති සම්මුති ඒ සම්මුති නාමයන් අපි නැවත බාහිරට එකතු කරලා ඒ තියෙන්නේ කියලා අල්ල ගන්නවා. උපාදාන කර ගන්නවා කියේ ඒකයි. ස්කන්ධය තුල ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං උච්චති ಜಾති. එතකොට අපිට පොත කියන ಜಾතිය උදාහරණයක් විදිහට බාහිරෙන් හම්බ වෙන්නේ ස්කන්ධය මුල් කරගෙන නැවත අපි ඇස කියන ආයතනය හදාගෙන එළියට ගොස් ඒක අල්ල ගැනීම. මේක වේගෙන් සිද්ධ වෙනවා. මේ අරමුණ එනකොටම ඔබට පොත පේනකොටම මේ දේ සිද්ධ වෙලා ඉවරයි. ඔබට පේන්නේ තියෙන පොතක්. නමුත් එහෙම එකක් නැහැ. ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, ධර්මය අසා දැනගත්ත කෙනෙක්ට මේ දැනුම තියෙනවා. ඒත් එයා දන්නව නෑ පොත කියලා දෙයක් නම් බාහිර නෑ. ඒක සිතුවිල්ලක්. නමුත් අපි ඒක තමයි පරිහරණය කරන්නේ සිතුවිල්ල. අන්න යාට සත්‍ය එනවා. දැන් මෙන්න මේ කාරණාව හැම හිතකටම දකින්න එකයි. ඡන්දේ. ඔබට ඒකට දැන් මේ එන සිත දකින්නත් අපිට කැමැත්තක් තියෙන්න ඇත්ත දකින්න තෝනකමක් තියෙන්න එපැයි. එන සිතේ සත්‍ය දකින්න ඔබට ඡන්දයක් තියෙන්න ඕනේ. ඒ සිත එනකොටම රැවටෙන්නේ නැතුව ඒකේ යථාර්ථය දකින්න ඔබට තියෙන ඕනකම. ඒක තමයි ඡන්දේ. එතකොට මේ සරලව කතා කරනවා නම්. එතකොට ඒ දකින්න එකට ඔබ වෙනින සිත දකින්න වීරයක් ඕනේ. ඒ තමයි වීරය. 이르දිපාල. එතකොට ඡන්ද චිත්ත ඔබ ඒ සිතේ සත්‍ය දැකීමයි චිත්ත. සංජිතිත්ත වීර විමර්ශ ඒ තුල ඔබ යථාර්ථයේ විමර්ශනයේ විමර්ශනයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ සවිතක්ක සවිචාර සමාධියක්. ඒ කියන්නේ අනිමිත්ත සමාධියක්. අනිමිත්ත කියන්නේ බාහිර ඇත්ත වෙන්නේ නැහැ ඔබට. ඔබ දන්නවා ඔබ සම්මුතිය නාමයේ හැදුණු හැටි දකින්න එකයි විමර්ශාව. ඒ සිත හැදෙන හැටි දකිනවා. සබ් දැන් ඔබට යනවා ඔබ දැන් සද්ද සිතක් එනවා. දැන් ඔබට එන නිමිත්ත අරමුණ දැන් ඔබගේ අරමුණ සබ්දයක්. දැන් මේ shabdේ ඔබ shabdේ එනකොටම ඔබට ඔබගේ අර දර්ශන අවබෝධයේ ඔබ අසා දැනගත්ත දැනුම නිසා ඔබ දන්නා බාහිර කපට කියලා දෙයක් නැහැ. ඒ අපි හිතින් හදාගත්ත සම්මතිය. බාහිර තියෙන හැඩතල අතරමා භූත අපි මේ අපි ජීවත් වෙන සිතුවිලිත් එක්ක අපි ඒවා ආදේශ කරගෙන ජීවත් වෙනවා. ඒතකොට ඔබට දැන් දර්ශනේ පැහැදිලි. ඔබ බාහිරට යන්නේ ඔබ. බාහිරෙන් ගැටෙන්නේ බාහිරත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නෑ ඔබ. ඔබට ගැටලුවක් නෑ. කම්පණය වෙන්නේ අන ඔබේ සත්‍ය දකින්න. දැන් එනේන සිතට මේක දකින්න ඕනි. දැන් දහවල් දකින්න ඕනේ රහත් රෑත් දකින්න ඕනේ පෙරයම් දේද පසුත්‍යම් සේද දැන් බුදුන් වහන්සේ මේ තමයි පෙන්වන්නේ යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ දැන් මේ හොඳට මේක ඔබට දකින්න ලැබෙනවා මේ මේ වචන මේකේ පැහැදිලිව කියනවා මෙතන මේ වචන ගොඩාක් මේ මනාකොට ලියා ගන්න ඕනි කාරණා. ඔබ දැන් නැවතත් මේ සිංහල එක ඕන දැන් ඔබ මේ අවබෝධයත් එක්ක බැලුවොත් ඔබට මේක තවත් හොඳින් පේයි. මහණෙනි මේ සිව් විදුපා වඩන ලදුවේ බහුල කරන ලදුවේ මහත්ඵල මහානිසංස වේ. ඒක හරිය මේ සත්‍ය දකින්න කෙනා මහත්ඵල මහානිසංසය කියන දෘෂ්ටියකට කොටු වෙන්නේ නැහැ. ඒ කෙනා සත්‍ය දකින්න කෙනා. එතකොට මහණෙනි කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිව් ඉදිපා මහත්ඵල මහනිසංස වේද එතකොට දැන් මේ කොයි විදිහට දැකපු කෙනාද කොයි විදිහට වඩපු කෙනාද මහත්ඵල මහනිසංස වෙන්නේ මහණෙනි මේ සස්නේ ඉදබික්කවේ බික්කු මේ සස්නේ ගැන දැන් කතා කරන්නේ කියන්නේ මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන බුද්ධ දර්ශනයේ තියෙන ඒ දර්ශනය මේ සස්නේ ඉදබික්කවේ බික්කු කියන්නේ චත්තාරෝ මික්කවේ ඉදුපාදා භාවිතා පෞලී කතා මහප්පලා මහනිසංසා කතම් භාවිතා ච කෝ භික්කවේ චත්තාරෝ ඉදුපාදා කතම් බහුලී කතා මහප්පලා හොත්ති මහනිසංසා දැන් ඒ කොයි විදිහට බලපු කෙනාද මහප්පල මහනිසංස වෙන්නේ අන්න දැන් එතන ඉඳන් අපි බලුවොත් මහණෙනි මෙසස්නේ මහණ ඡන්ද සමන් සමාධි සමන් ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදා දැන් මේ මේ වචනේ ඊටාම වැදගත් මේක දීග වචනයක් නමුත් මේකේ ඔබට මේ ලිහලා බැලුවොත් ඔබට දැනේ මේ කියන කාරණාව ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ ඉන්න බික්කුව බික්කු ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමනාගතං ඡන්දේ ඔහුගේ සමාධියේ ප්‍රධාන සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඔබ දන්නවද මේ සංඛාර සමන්නාගතං මේ මේ මේ ද මේතන ඡන්දේ කැමැත්ත තියෙන්නේ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත මේ සිතුවිල්ලේ සත්‍ය දකින සංඛාර සමාධි සමන්නාගතං දැන් මේ මේ ඔබගේ මේ එන අරමුණේ සිතට එන අරමුණේ ඒ ඔබගේ තියෙනවා ඔබට ඕනකම තියෙනවා මේක දකින්න මේ සමාධි ප්‍රදාන සංකාර ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමනත් මේකේ ඔබට ඕනකම දැන් මේ මේ මේ සිත මේ කතා කරන්නේ සත්‍ය දකින්න සිත සත්‍ය දකින්න සිත කියන්නේ මේ මේ සිත එනකොටම ඔබ ඔබ මේ සත්‍ය ධර්මය දන්න කෙනා තර ඔබ ඔබක කැමැත්තක් තියෙනවා මේ සත්‍ය දකින්න ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමනාගතං ඔබට මේ සංඛාරය දකින්න මේ මේ සත්‍ය දකින්න තියෙන කැමැත්ත ඊටම වැදගත්. එතකොට ඔබ මේ සිතේ සත්‍ය දකින්නේ සිත මායාවට රැවටිලා බාහිර ඇත්ත වෙලා අනුසවතට යනව නෙමෙයි. ඔබ මේ සත්‍ය දකින ඒකට ඔබගේ තියෙනවා දැන් මේ සත්‍ය දකින්න කැමැත්ත මේ සිත ඇත්ත දකින්න එනකොටම නෑ මේ සිත මේ බාහිර ඇත්ත කරගන්න නැති සිතක් ඡන්ද සමාධි ප්‍රධාන මේ සමාධියක් මේකේ තියෙනවා. මේ දකින්න සමාධියක් මේකේ තියෙනවා. අනිමිත්ත සමාධිය කියලා අපි කියන්නේ අවසාන අවසානයේ සියල්ලටමනේ. ඒතර අනිමිත්ත සමාධිය සමාද මෙතන උපදින සමාධියට පොත හම්බ වෙන්නේ නැහැ. පොත හම්බ වෙන්නේ නැති පොතෙන් මේක ඔබගේ තියෙන ඡන්දයක් මේ සමාධියේ මේ එන සිත සත්‍ය දකින්න සමාධිමත් සිතක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඒ සිතුවිල්ල සංඛාර සංඛාර සමන්නාගතයි මේ සංඛාරයේ දකින්න එක සමන්නාගතයි ඡන්දේ ඕනක ඔබගේ තියෙන කැමැත්ත සමාධි අනිමිත්ත සමාධිය මේ කතා කරන්නේ සමාධි ප්‍රදාන මේකේ ඔබ දකින්න මේ සිතේ කැමැත්ත ඔබ දකින්න තියෙන කැමැත්ත තමයි එතකොට ඡන්ද ඉදිපාදයේ විදිහට පේනවා ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉදිපාදන වඩේති මෙසේ මාගේ ඡන්දය සැඟුණේ නොදවන්නේය මේ මාගේ ඡන්දය කැමැත්ත සැඟවෙන්නේ නැති ස්වභාවයේ සැඟුණේ නොදවන්නේ එතකොට මේ හරි පරිස්සමෙන් මේ වචන අපිට මේ කියන කාරණාවේ යම් කිසි කෙනෙකුට සැකයක් මොනවා හරි විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒකේ කෙනා බොහොම බොහොම පරිස්සමෙන් නැත්නම් විමර්ශනයකින් ඒ කෙනාට සත්‍ය වෙන විදිහකට දැනනවා ගැටීම් වලට අවශ්‍යතාවයක් නැහැ වාද වලට අවශ්‍යතාවයක් නැහැ Tamanට දැනෙන ස්වභාවය Taman යන්න ඒ ක්‍රමයට ඔබට සත්‍ය වගේ මේ සත්‍ය ඔබට මේ සිත දකින මේ ස්වභාවය තුළ ඔබට සත්‍ය සත්‍ය බවටම ඔබට වැටහෙන්නේ නම් පමණක් බාර ගන්න අපි ඔබට යම් කිසි විදිහට එහෙම එහෙම මේ එහෙම බාලෙන් එහෙම කියන ආදාන එහෙම අදහසක් අපිට නැහැ අපිට අවබෝධ වුණු දේ ප්‍රත්‍යක්ෂතාවය තුළ අපි මෙහෙම කතා කරනවා නමුත් තර්කයට දැන් මේ පොත්වල පොත්වල තියෙන විවිධාකාර විදිහට පොත් ලියාගෙන තියෙනවා ලියවිලා තියෙනවා ඉතින් ඒක කෙනාගේ දෘෂ්ටි වලටත් හේතු වෙලා තියෙනවා. කෙනෙකුට අපිටත් සමහරට මොකද එහෙම කියන්න හැකියාවක් තියෙන එක වරදක් කෙනාට දැනෙන ස්වභාවය අපි නිහතමානීව උපේක්ෂාවෙන් සියල්ල බාර ගන්නවා. නමුත් අපිට මේ දේ මේ සත්‍ය මේ සත්‍යම මේ අපිට මේක ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා අපි මේක ප්‍රකාශ කරනවා. මේ සිත සත්‍ය දකින්න තැන ඔබ ඔබගේ ප්‍රායෝගිකව ඔබ ප්‍රතිපදාවේ පුහුණු වෙනවා ඔබ මේ හැම සිතේම සත්‍ය දකින්න ඔබ මිදෙනවා. ඔබට මේ ඔබට ඇවිදිනකොට වැඩ කරනකොට දවල්ට වේවා රැයට වේවා මේකට සතර ඉරියව්වෙම හැම මොහොතෙම ඔබට මේ දකින්න ඔබට මේ බාහිර ඇත්තක් වෙලා බාහිරෙන් ඇලෙන ගැටෙන ඒ කම්පණේ නොවන හිතක් උපදිනවා. ඒක තමයි මේ මේ මෙතන මේ අනිමිත්ත සමාධිය මේ චේතු විමුක්තියකට ඔබපත් වෙනවා. චිත්ත විමුක්තියකටපත් වෙනවා. ඒ තුල මේකේ ඔබට ඔබට ඒක නිකන් සිද්ධ වෙන්නේ නෑ. ඔබ පුහුණු වෙන්න වෙනවා. ඔබට ප්‍රතිපදාවක පිළිලා ඔබට වැඩ කටයුතු කරන්න වෙනවා. ඔබ එනේන සිත දකින්න වෙනවා. ඒකට නිකම් මෙහෙම අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේම හිත දැකලා පුරුදු වෙච්ච අය නෙමෙයි. ඒක නිසා අපි කොහොමත් බාහිර ඇත්ත වෙනවමයි. නමුත් මේක ඔබ දකින්නකොට ඒ ඔබගේ තියෙන ඕනකම නිසාමයි ඔබට මේක පේන්න ගන්නෙ. එහෙම නැතුව මේක නිකන් නම් මේ මේ යථාභූත ඥානෙ සකස් වෙන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැහැ ලේසියෙන්. ඇත්ත මේ මේ ඊටාම දුර්ලභයිනේ දැන් මෙන්නේ මේ මේ මාර්ගයේ කෙනෙක් සකස් කරගන්න එක අතිශයින් දුර්ලභයි විශේෂයෙන්ම මේ මෑත යුගයේ ඉතින් මේක තාම තාම බහුතරයේගේ කතාවට ලක් වෙලා නැහැ තාම බොහෝ අයට ප්‍රතිපදාවක් නැහැ බොහෝ අය තාම පොතපතින් ධර්මයේ දකින්නේ ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන්ට මේ මේ මේ යථාර්ථයෙන් තමන්ගේ තමන්ගේ තුලින් මේ සිතේ මිදීම තමන්ට ප්‍රත්‍යක්ෂයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි සැක එන්නේ, විචිකිච්ඡාව තියෙන්නේ. නැත්තම් මේ සිතේ සත්‍ය දකින්න එක ඇත්තටම ප්‍රායෝගිකව ඔබ පුහුණු වෙලා බලන්න ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි. මේ සිතුවිලි තමයි තියෙන්නේ. මේ මේක දැනෙන්න ගත්තට පස්සේ සිතුවිලිම තමයි යාට දැනෙන්නේ. ඒ කෙනාට දැනෙන්නේ සිතුවිලිම. ඒ කෙනාට එතකොට බාහිර කිසිම දෙයක්, ඊර හඳ කිසිම දෙයක් ඇත්ත වෙන්නේ නැහැ. මේ මේ ගහ කොළ ඒ හැමදේම සම්මුති නාමයන්. සම්මුති නාමයන් නැතිව එයා පරිශීලනය කරන්න ගන්නවා. එයාගේ ස්වභාවය වෙනස් වෙනවා. මේ ඡන්ද මේ ඡන්දේ තුල මේක තියෙන මේක වීරය තමන් ගන්න වීරය, ඒක දකින්න ගන්න වීරය. ඒ වගේම ඡන්ද චිත්ත මේ මේ සිතේ චිත්ත ස්වභාවය තමන්ට දකින්න ලැබෙනවා. දැන් මේක පෙන්වන්න ඕනේ. එන තැන ඒක විමර්ශාව තියෙන්න ඕනේ. ඉතින් මේ මේ චන්දචිත්ත වීර විමර්ශා මේ මේ මේ වචන හතරක් නෙමෙයි. මේක මහා කටයුත්තක්. මේ තමයි නිවන් මඟ පුහුණු වෙන කෙනෙක්ගේ මේ ඉදිරිපද වඩනවා කියන කටයුත්ත ප්‍රායෝගිකව ඒ කෙනාගේ ප්‍රතිපදාවක් තමන්ගේ හිත දැකෙන එනේන අරමුණු දකින මහ වෙහෙසක් වීරයක් මුලින් තියෙනවා මුලින් මේ වීරයකින් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒක මෙතන වීරය තියෙන්නේ. දැන් ඔබ සද්ධා වීර සති සමාධි ප්‍රඥායි බල ධර්ම ගත්තත් එහෙමයි. සද්ධා මේ සිතේ සත්‍ය දකින්න තැන පුදින සද්ධාව. ඒතර සත්‍ය දකින්න තමයි ඒක නහය සද්ධාවෙන් සත්‍ය දකින්නේ. ඒක තමයි සද්ධාව. සද්ධාව මේ අමූලික සද්ධා ආකාරවති සද්ධා මේව ඉති වචන වලින් බෙදාගෙන ගියාට මේකේ මේ නිවන් මඟ අපි යන කෙනෙක් විදිහට අප නිවන් මඟ යන අය විදිහට අපි දකින්න ඕනේ මේ නිවන් මාර්ගට අනුගත ඒ ඒ නිවැරදි දිශානතිය අපි හඳුනා ගන්න ඕනේ. එතකොට සද්ධාව සිතේ සත්‍ය දකීමයි. එතකොට ඒ ඒ සද්ධා වීරයකට ගන්න වීරය. සදාවේ සතිය. එතකොට ඔබට මේ සිතේ සත්‍ය පේන්න ගන්න මොහොතේම මේ සති සමාධියක්. එතකොට අනිමිත්ත සමාධිය. මොකද මේ සිතේ සත්‍ය දකිනවා කියන්නේ බාහිර ඇත්ත වෙන්නේ නැහනේ. එතකොට අනිමිත්ත සමාධිය තමයි උපදින්නේ. එතකොට සද්ධා වීරය සති සමාධි ඒක ඒතොල තමයි සිතේ ඔබට සත්‍ය වෙන්නේ අනිත්‍ය දකින්නේ. එතකොට සිතේ අනිත්‍ය දැකීම තමයි ප්‍රඥාව කියන්නේ. ඒතර විඥාව අනිදස්සන වෙනවා විඥාණයට ඔබ විඥානයේ යථාර්ථය විඥානයේ සත්‍ය දකින්නේ. ඒතකොට ප්‍රජානාති කියන තැනට එන්නේ. එතකොට විඥානාති නෙමේ ප්‍රජානාති. ඔබ දන්නවා අපි කතා කරලා තියෙනවා පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානිත තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රජානාති සත්‍ය දකින්නේ දැන් සංඥාවට විතක් කරලා දැනගන්නේ සත්‍ය. ඒ සත්‍ය බාහිර ගැට ගැහෙන්නේ නැහැ. ඒ කෙනා බාහිරෙන් මිදිලා. ඇත්තට මේ සෝවාන් කෙනා මේ සෝතයට පැමිණි කෙනා. ඒ කියන්නේ බාහිරේ මේ ලෝකෙන් මිදිච්ච කෙනා විනය්‍ය ලෝකේ කියන තැන. ඇත්තට මේ මේ ඉදිපාද තියෙන විනය්‍ය ලෝකේ. විනය්‍ය ලෝකේ මේ කාය කායනපසී විහෙරති කියන තැන මේ මේ මේ එකම කතාවක් තමයි යන්නේ දැන් අපි සතරාතිපට්ඨාන කියන්නේ එකම පුහුණුව යන්නේ මේ. ඒ එකම ඒකම තමයි දැන් සත්‍විස් බෝධිපාසික ධර්මම එකයි. ඉතින් බල ධර්ම වෙන්නේ මේක નિરાයාසයෙන් සිද්ධ වෙනකොට එතකොට බොජ්ජංග වැඩෙනවා කියන්නේ ඒක දකීම සතිය එනේන සිත දකින්න එක සති සති සම්බොජ්ජංගේ එතකොට විරිය සම්බොජ්ජංගේ එතකොට ප්‍රීති සම්බොජ්ජංගේ එතකොට පස්සාදි සම්බොජ්ජංගේ එතකොට එයාරා තමයි මේ එන්නේ සමාධි සම්බොජ්ජංගේට. එතකොට සති ධම්මවිජය අර ධර්මයේ පෙන්වන එක සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා මේ උපේක්ඛා කියන්නේ අතරම මේ මෙතන මේ අවසානයේදී මේ බොජ්ජංග ධර්මවල පෙන්නානේ මේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති කියන තැන මේ නාමයෙන් රූපයෙන් වෙන්වුණු තැන උපේක්ඛා සිතක් උපේක්ඛා අතරම නෙක්කම්ම සිත මේ මේ උපේක්ඛා උපේක්ෂා සිතක් කියන්නේ ඒ කියන්නේ නෙක්කම්ම සිත උපේක්ෂාවට ගිය තැන තමයි නිවන සාක්ෂාත් වෙන්නේ ඒක උදන්නගේ සිත සෝමනස්සේ ගේ සිත දෝමනස්සේ නෙක්කම් සිත සෝමනස්සේ නෙක්කම් සිත දෝමනස්සේ නෙක්කම් සිත උපේක්ෂාවෙන් තමයි නිවන් මඟ මේ අනුපිළිවෙල. ඉතින් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපද මේ අනුපිළිවෙලෙන් යන ගමන් මඟක් තියෙන්නේ. මේක පිළිවෙලෙන් යන ගමන් මඟක් තියෙන්නේ. ඉතින් මෙතන බොහොම निराවුල්ල බොහොම එකින් එක බොහොම පරිස්සමින් ඔබට මේ වචන උරු නැතුව ඇති මේ කියන දේවල් හරියට තාම ඔබට මේ එතනට ගැඹුරට බහැලා නැතුව ඇති ඒක නිසා හරි බොහොම සියුම්ව දකින්න ඕනේ මේ කාරණා. මේ 이르දිපාද ඔබ දකින්න නුවණින් මේ මේ සිත දකින්න දැන් ඊගාව සිත දකින්න ඊගාව සිත දකින්න දැන් පොත දකින්න හිතනේ මේ බිත්තිය දකින්නේ බිත්තිය දකින්න හිතනේ මේ මල දකින්නේ මල දකින්න හිතනේ මේ පුටුව දකින්නේ පුටුව දකින්න හිතනේ මේ පොළව දකින්නේ දැන් මේ විදිහේ සිත් පරම්පරාව ගලනවා ඔබ දකින්න ඕනේ. ඒ ඉතින් එතකොට මේ කතාව ඊටමත් ලොකු දීර්ඝ කතාවක් මේ මේකේ තියෙනවා පුබ්බේන ආසානුස්සති ඥානෙ එනේන තැන සිත දකින්න එක. එතකොට චුතුප්පාතේ එතන එතන සිත ඉති වෙන තැන ඒ සිත අනිත් සිතට සම්බන්ධයක් නැහැ. චුතුප්පාත ඥානෙ එතන එක සිත ඉපදිලා නැති වෙන උද්‍යව ඥානෙ. බය ඥානෙ, බයතුපට්ඨා ඥානෙ, මුඤ්ඤුතු කම්මිතා ඥානෙ, පටිසංඛා ඥාන, ආදීනව පස්සන ඥාන, පටිසංඛා ඥාන මේ සංකාර උපේක්ෂා ඥානය කියන්නේ මේ සියලු සිතුවිලි උපේක්ෂාවටපත් වෙනවා. සිතුවිලි වල හරය නැති වෙනවා. ඉතින් මේ දස ඥානවල පෙන්වන්නේ ඒ කාරණාව තමයි. ඉතින් මේ සියල්ලම තමයි මේ ඔබ දන්නා සප්ත විසුද්ධිය ගත්තත් ඔබට වඩා පෙන්නනවා මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධිය ඇති කරගෙන දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන මග්ගා මග්ග ඥානදර්ශන විසුද්ධිය ඇති කරගෙන පටිපදා ඥානදර්ශන විසුද්ධියට එන දෙම කොයි විදිහට කතා කරත් අනුපිළිවෙලින් යන ගමන් මගක් නේ පෙන්වන්නේ හැබැයි මේ පෙන්වන්නේ මේ සිත මේ මේ සාන්දිටික ධර්මයක් මේක තුන් කාලයකට කියලා මරණින් මත්තේ ලැබෙන එකක් නෙමෙයි මේක ආත්ම ගානන් එහෙම එහෙම කතාවක් නෙමෙයි මේක මේ නිර්වෘල දකින්න මේක සාන්දිටික ධර්මයක් මේ මොහොතේම සිත දකින ධර්මයක් මේ මොහොතේම සිතේ සත්‍ය දකින ධර්මයක් එක්ෂණික සිතක ඇති වෙන නැති වෙන ඒ ගමන තකින්නේ දැන් චිත්ත වීති ගත්තත් එහෙමයි චේතන් චතුපාත ඥානය කියලා අපි අපි මේ කතා කරන්නේ අත්‍තරම අපි මේ පෙළ දහම අතේ තියාගෙන ත්‍රිපිටකයේ අතේ තියාගෙන බුදුජාන ත්‍රිපිටකයේ ආනුව අපි පෙන්නන වරින් වර උත්සාහ කරන්නේ ඒ සූත්‍රම තමයි කතා කරන්නේ නමුත් ඔබට මේ නිහඬව අපි පෙන්වන ප්‍රතිපදාවේ අත්දැකීම් එක්ක කතා කරනකොට බොහොම කෙටි එහෙම පෙන්වනවා. විවිධාකාර පැති වලින් අපි පෙන්වන්නේ මේ මේ සත්‍ය කතාව තාම සමාජයට විවෘත වෙලා නැහැ. තාම සමාජේ ප්‍රචලිත වෙලා නැහැ. බොහොම ටික දෙනයි මේ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ ටික දෙනා නිහඬව ඉඳලා බෑ. දැන් අපි දන්නවා භික්ෂුන් වහන්සේලා මේ සත්‍ය ධර්මය අවබෝධ කරගත් බොහෝම ටික දෙනෙක් කියන්නේ අපිට හම්බෙලා අපිට හම්බෙලා තියෙන බොහෝම ටික දෙනයි ඉන්නේ. නමුත් ඒ ඒ අය නිහඬයි. ඉතින් ඒකට හේතු තියෙනවා. ඒකට හේතුව දියුණුව එක පැත්තකින් ආධ්‍යාත්මිකව නිහඬ වෙන්න හේතු වෙනවා. මොකද මේ මේ ස්වභාවය තුල කතා කරන දේවල් ඉතුරු වෙන්නේ නැහැ. ඒවෙන් පළක් නැහැ. උන්ටත් ඒවෙන් ඒවෙන් ගිලීලා ගියාට පස්සේ උන්ට උපාදාන නැහැ. ඒවා අල්ලගෙන නැහැ. ඒවා අත්හැරලා දාලා වැඩක් නැහැ. තව කෙනෙක් ඕකද කිව්වයි කියලා ඉතින් වාද කරන ඉතින් මේ මේ සමාජයේ තියෙන හැලහැප්පීම් වලට කිසිම හේතුවක් නැහැ. උන් එන්නේ නැහැ. උන්ට වාද නැහැ. අවබෝධ කරගත්තා ධර්මයේ ප්‍රත්‍යක්ෂයි නිහඬයි. ඉතින් ඒක තමයි අද මේ ස්වභාවය මේ ධර්ම අවබෝධ වුණු බොහෝ අයගේ ස්වභාවය. ඉතින් මේක සමාජයට කතිකාවතක් අවශ්‍යයි කියන මෙන්න මේ අදහස අපිට බොහෝ භික්ෂුන් වහන්සේලා මොකද සාකච්ඡා කරනකොට මේවා ඉදිරිපත් කරන මේ මේක මේක බොහොම හොඳයි සමාජගත වෙනවා නම් නමුත් ඇත්තටම රැවටීම වේගෙන් සමාජගත වෙනවා. බොරුව වේගෙන් සමාජගත වෙනවා. දැන් ලාභයි, හරි සරලයි, බොහොම මේ ඔය දෘෂ්ටියක් හරි සරලයි. ඔබට මේ කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් ඔය මොන හරි පූජාවක් මොන හරි දෙයක් හරි සරලයි. නමුත් මේ සත්‍ය ධර්මයේ එහෙම සරල දෙයක් නෙමෙයි. ඒක සමහර අය හිතනවා කරන්නත් බෑ කියලා. එහෙම දෙයක්වත් නෙමෙයි. මේක ඇත්තටම සරලව පැහැදිලි කරන්නත් පුළුවන්. ඉතින් මේක අර අපි මේ සූත්‍රය පැහැදිලි කරන්න ඕන නිසා මහප්ඵල සූත්‍රයේ විදිහට ඒ කතා කරන සූත්‍රයේ තියෙන වචන. නමුත් ඒ සූත්‍රයේ තියෙන වචන කියන්න ඕන නිසා ඒ ඒ සූත්‍රයට ඒ ස්වභාවය පැහැදිලි කරන්න ඕන නිසා එහෙම කතා කරන්නේ. නමුත් මේක හරි සරලව කතා කරන්න පුළුවන්. මේ දර්ශනය හරිම නිර්වෘල්ව කතා කරන්න පුළුවන් අවබෝධ වුණු කෙනෙකුට ප්‍රත්‍යක්ෂතාවයේ තුල අධ්‍යක්ීම් සහිතව ඔහුට පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. ඔහුට මේ කිසිදු අන්තයක් නැහැ. මේක මේ නිකම් මේ ලුකුකම් අරව මේවා මේ ධර්මය අබ්බදුනවා ගාව නැහැ. ඒ වෙයින් පළක් නැහැ. අර දකින්න කෙනා ඔහුගේ තියෙන දෘෂ්ටිය දාලා පෙන්නනවා. එයාට ඒ ලොකුකම හරි මොකක් හරි ඇති කියලා හිතලා කියනවා. නමුත් ඒක කියන කෙනයි කියන්නේ. දැන් අපිනේ කියන්නේ පොඩි ළමයා මේ මෙහෙමයි කියලා. නමුත් ඒ ළමයා එහෙම හිතන්නේ නැතුව ඇති. අන්න ඒ වගේ. දැන් අපි මේ ස්වභාවය අපි අවංකව සත්‍ය ප්‍රකාශ කරනවා පමණයි. අපිට කිසිදු මේකේ එහෙම නැහැ අදහස්. වෙන කිසිදු පුජ්‍යල අදහස් නැහැ. ඕන කෙනෙකුට මේක ඕන දාපි කරන්න ඕනිමත් නැහැ. නමුත් මේක කවුරුවත් එහෙම ඉදිරිපත් වෙලා හරියට පිරිසිදුව මේ මේ වචනවල හරියට නිර්වෘල්ව ඉදිරිපත් කරන්නේ නැති නිසා අපිට එහෙම ඉදිරිපත් කරන යුතුයකමක් විදිහට අපි හිතලා මෙහෙම ඉදිරිපත් කරන්නේ. ඒක හැමෝටම වටිනවා. විශේෂයෙන්ම මේ මාර්ගය අපි දන්නවා අද මේ වෙනකොට බොහොම තරුණ පිරිස ඉන්නවා අවංකවම නිවන් මඟට අවංකවම උත්සාහය. නමුත් ඔවුන්ව ඇදලා දානවා දැන් නිවන් දකින්න බෑ කියලා වෙනින් වෙනින් ඒව ඔලුවට දාලා ඔවුන්ගේ අර ආධ්‍යාත්මිකව අර මේ මේ තියෙන ඒ ඒ අපරාධයක් ඒක දෘෂ්ටියකට ඇදලා දානවා. අන්න ඒ වගේ ව්‍යසනයක් මේ සමාජයේ බෞද්ධයාට සිද්ධ වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය හැමතැනින්ම වැඩි වෙලා ඉතින් අනිත් ආගම් වලින් එහෙම ඒ දර්ශන තමයි බුද්ධ ධර්මය දැන් වැහිලා තියෙන්නේ. ඒවා මේ මේ ඉතින් අදහන ඒවා මේ මේ ප්‍රාර්ථනා කරනවා යදිනේවා නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂතාවය තුළ ප්‍රතිපදා ඔබ ඔබගේ සිත හැම මොහොතෙම දකින්න එකක් තියෙන්නේ. ඒක පුහුණු වෙන එකක්. ඒක මේ මේක සාන්දිටික ධර්මයක්. මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබේ සිතේ සත්‍ය දකිනවා. මේ සත්‍ය ධර්මයක්. සත්‍ය ධර්මයක් මේ එහෙම යදින එකක් විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි. ප්‍රාර්ථනා කරන හම්බ වෙන එකක් නෙමෙයි. මේක ඔබ මේ මොහොතේ බොහොම ඔය ඔය එක එක ඒවා ඔළුවේ තියෙන දෘෂ්ටි විශ්වාසය පැත්තකින් තියලා ඔබ නිර්මලව ඔබගේ මේ මොහොතේ හිත දකින්න මේ බාහිර ඇත්ත නෙමෙයි කියලා හිතන්න මේ ඔක්කොම සිතුවිලි ඔබම හදාගත්ත ඒවා තමන්ම හදාගත්ත සම්මුති කියලා ලෝකේ දකින්න ඇත්ත අන ඔබ ඔබ මේ ධර්මයට ප්‍රවේශ වෙනවා ඇත්තටම ඒක තමයි මේ බාහිර සත්‍යයක් නොවන බව දැකීම තමයි සෝවාන් මාර්ගය කියන්නේ. ඉතින් හැම සිතම මේක පුහුණු වෙන්න ඕනි. ඉතින් ඒක තව මනාකොට නිර්මලව එයා සකස් කරගන්න ඕනි. ඊට පස්සේ ਉਹ මොන වැඩේ කරත් කාටවත් කියන්නේ නැහැ. කිය කිය කරන එකක් නෙමෙයි. එයාට එනවා මේ සිහියක් නුවණක් පිහිටනවා. අතුලාන්තයෙන් පිහිටනවා මේ මේ ඇත්ත පේන්න ගන්නවා වැඩ කරනකොට හැමතිස්සෙම අත්දැකීම් වලදී ඌට සත්‍ය ධර්මේ පේන්න ගන්නවා. ඒක තමයි බොජ්ජංග වැටෙනවා කියන්නේ. ඉතින් ඒක සමගිය හිත ඇතුලේ බෝධි අංගයක් වගේ වැටෙනවා. ඉතින් මේක සාන්දිටික තමන්ටම දැනෙනවා. ප්‍රත්‍යක්ෂය යට ප්‍රත්‍යක්ෂය යට 아무තේ මේ රවට්ටන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් මේ ධර්මයේ හරි නිර්මලව ඒ දකින්න ඕනේ මේ කාරණා. ඉතින් අපි මේක මේ සූත්‍රයේ විදිහට පෙන්වන්න ඕන හින්දා මෙහෙම කතා කරන්නේ. ඔබට මනාකොට දැන් මේ යම්කිසි අවබෝධයක් ඇති පැහැදිලි කරපු කාරණා අනුව දැන් මේ ඇතුළත හැකුළුනේ නොදවන්නේ පිටත විසුරුනේ නොදවන්නේ. දැන් අජ්ජත් බහිද්දා කියලා බුදුන් වහන්සේ පෙන්වන කාරණාව දැන් බාහිරේ මේ මේ බාහිර ඔබට පේන දේ. අජ්ජත කියන ඔබේ සිතුවිලි. දැන් සිතුවිලි තමයි ඔබ බාහිරට ගැට ගහලා බලන්නේ. එතකොට මේ මේ කාරණාව තමයි මේ පෙන්වන්නේ. මේ බාහිර ඇත්ත කරගන්නේ නැහැ. තමන්ම තමන්ගේ සිත බව සත්‍ය දකින්න තන අජ්‍යත බහිද්දා කියන කාරණා. එතකොට මේකේ දැන් සූත්‍රය තුළ පෙන්වන කාරණා බැලුවොත් ඉදිපාදා කතම් බහුලී කතා මහප්පලා මහනි මහප්පලා හොන්ති මහනිසංසා ඉද බික්කවේ බික්කු ඡන්ද සමාධි සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉදිපාදම් භාවේති. ඉතිකෝ මේ ඡන්දා නච අතලීනෝ බහිස්සති නච නච අතිපග්ගහිතෝ බහිස්සති නච අජ්ජත්ත සංකි අජ්ජත්තං සංකිට්ඨෝ බහිස්සති නචෝ බහිද්දා බහිද්දා වික්කිට්ඨෝ බහිස්සති පච්චා පුරේ සංඤීච විහෙරති. එතකොට මේ අජ්‍යත් බහිද්දා මේ බාහිර ඇත්ත කරගන්න ඇති තමන්ගේ සිතේ සත්‍ය දකින මේ මේ මේ මනාකොට මේ කාරණා මේ මෙතන මේ වචනවල ඇතුල් වෙලා තියෙනවා. මෙසේ මාගේ ඡන්දය සැඟවුනේ නොදවන්නේ, ඊතා දැඩි කොට නොගන්නේය, නොදවන්නේය, ඇතුළත හැකිලුනේ නොදවන්නේය, පිටත විසුරුනේ නොදවන්නේය, පෙර යම්සේනම් පසුත් එසේය. පසු යම්සේනම් පෙරත් එසේය යට යම්සේනම් උඩත් එසේය උඩ යම්සේනම් යටත් එසේය දහවල් යම්සේනම් රැත් එසේය රැය යම්සේනම් දහවලුත් එසේයයි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසේ මෙසේ විවෘත වූ හාත්පසින් නොබැදුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි දැන් මේක සූත්‍රේ පෙන්නනවා යතා පූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ යතා අදෝ තතා උද්දං යතා උද්දං තතා අදෝ යතා දිවා තතා රත්තිං යතා රත්තිං තතා දිවා දැන් මේ මනාකොට මේ කාරණාව ඔබගේ සිත දහවල්ද රැයේද උඩ යම්සේද යටත් සීමේ හැම හැම ඉරියව්වෙම හැම මොහොතෙම ඒ ඒ තැන එතන එතන ඔබ මේ සිත සත්‍ය දකින සිත මේ පෙන්වන්නේ පෙර යම්සේද පසුත් එසේ පසු යම්සේද පෙරත් එසේ යට යම්සේද උඩත් එසේ යම්සේද යටත් එසේ දහවල් යම්සේද රැයත් එසේ දහව හැම මොහොතෙම ඔබ දහවල් රැ මේ හැම හැම මෙතන අතරම සතර ඉරියව්ව මේ කතා කරන්නේ හැම ඉරියව්වකම ඔබ මේ සිත හැම එනේ එනේ එනේ සිත එතන එතන එතන යථා ස්වභාවය දකින සමාධියක් මෙතන තියෙනවා මෙතන ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං කියන ඒ ඒ වචනෙම තමයි ඒක දිග වචනයක් වුණාට ඒක ඔබට බොහොම සමානාකොට දකින්න ලැබෙන ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත ඉර්ධිපාද විරිය සමාධි චිත්ත සමාධි විමර්ශන සමාධි ඒ වගේම හතරටම අර විදිහටම පෙන්නනවා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉදිපාද වඩයි. මෙසේ මාගේ විමර්ශාව ඊතා සැඟුණේ නොදවන්නේය. ඊතා දැඩි කොට නොගන්නා ලද්දේ නොදවන්නේ මේක දැඩි වීරකින් ගන්න එහෙම එහෙම පුළුවන් කමකුත් නැහැ මේකේ නේ නේ නේ සිතේ ඒ ස්වභාවය එතන එතන උපාදාන කරගෙන තු බාහිරට ගැටෙන්නේ නැතු ඇලෙන්නේ නැතු එතන මිදෙන මේ මේ සමාධියක් මෙතන අනිමිත්ත සමාධියක් උපදිනවා ඉතින් ඒක ඒක මේ ඒක උපාදානයට අහු වෙන එකක් නෙමෙයි. ඒක නිසාම දැඩි කොට ගන්න නැති බව පේනවා මේකේ මේකේ ඒ ඒකේ වචන වලින් හොඳට පේන්නනවා. වීර්ය සමාධිපේ චිත්ත සමාධිපේ විමර්ශා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉදිපාදම් භාවේති ඉතිකෝ මේ විමර්ශාන ච අතලීනා පවිස්සති නච අත්තිපග්ගහිතා බහිස්සති නච අජ්ජත්තං සංකිත්තා බහිස්සති නච බහිද්දා වික්කිත්තා බහිස්සති පච්චාපූරේ සංඤී ච විහෙරති. එතකොට මේ විහෙරණයට මෙතන එනෙන සිත දකිමින් මිදෙන ගමන විහෙරණයක් යන්නේ. උඩ යම්බදුද දැන් එතනත් ඒ ඒ විදිහටම දැන් කියනවා යථා පූරේ තථා පච්චා යථා පච්චා තථා පූරේ යථා අදෝ තථා උද්දං යථා උද්දං තථා අදෝ යථා දිවා තථා රත්ති තථා රත්තින් යථා දිවා එතන අර අර විදිහටම ඇතුළත හැකිලුනේ නොදවන්නේ පිටත විසුරුනේ නොදවන්නේ දැන් මේ ඇතුළත පිටත කියන්නේ බාහිර සිත පිටත ඇතුළත හැකුළුනේ විසිරුනේ නොදවන්නේ. ඒ කියන්නේ දැන් මේ සිත එනකොටම මේ සිත මේ එනවා කියන්නේ ඒක පේන තැනම බාහිර දැන් ඔබට එන අරමුණනේ. එතකොට ඔබ බාහිරේ කියලා එහෙම බාහිර හිත විසිරෙන්නේ හැකිලෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එන සිතම දකින්නවා කියන එකයි. දැන් එන සිත බාහිරේ කියලා හිතෙන එක දැන් එන සිත අපිනේ ඉතින් අදාගෙන බලන්න. එතකොට මෙතන අන්ත දෙකක් කියනවනේ මේ බාහිර එතනයි මෙතනයි කියලා. එහෙම අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. එතන දැන් මේක විසිරුණොත් එහෙම ඔබ බාහිරට ඇත්ත වෙලා. ඇත්ත වෙන්නේ නැහැ. ඒතකොට විසිරෙන්නේ එතනම බොහොම සමාධි සමන්නාගත වීමතන තියෙනවා වීරයක්. එතන මේ කියන වචනේ තියෙනවා. සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතයි කියන වචනේ මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ සත් මේ දකින එනසිත සංඛාර සමන්නාගත කියන සමන්නාගතයි කියන්නේ සත්‍ය දැකීමක් කියන එකයි. ඒ කියන්නේ විමර්ශා සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත ඉදිපාදා. ඉතින් මේ ඉදිපාදයේ මෙතන මේ සිතේ සත්‍ය දකින ඉදිපාදයේ තියෙන්නේ. ඉතින් බාහිර පිටත විසිරීමකට යන්නේ නැති වෙන්න. එතකොට ඒක ඇතුළත මේක හැකිලීමකට යන්නේ නැති වෙන්න. මේ එතනම මේක ඔබ මේ සිත දකින්න ඕනි කාරණාව මෙතන මනාවකට පේනවා. අනේ පෙර යම්බදුනම් පසුත් එබඳුද. දැන් මේ එන තැනටම ඒතනම සත්‍යම දකින්න තැන. ඒකට පසු යම්බදුනම් පෙරත් එබඳුද. යට යම්බදුනම් උඩත් එබඳුද. උඩ යම්බදුනම් යටත් එබඳුද දහවල් යම්බඳුනන් රැත් එබඳුද රෑ යම්බඳුනන් දහවලුත් හැම මොහොතෙම රෑට රෑ දවල් පෙර පසු හැම ඉරියව්වෙම හැම මොහොතෙම මේ සිත ඔහු ඉන්නේ බාහිරත් මිදිලා සිතිනුත් මිදිලා 이르දියෙන් දැන් ඔබට වැටහුණාද බාහිරෙනුත් මිදිලා කියන්නේ බාහිර ඇත්ත වෙලා නැහැ දැන් පොත කියලා දෙයක් බාහිර නැහැනේ දැන් සිතිනුත් මිදිලා සිතෙත් පොත් කියලා දෙයක් නැහැනේ දැන් එතකොට මොකද්ද ඔබට දැන් හම්බ වෙන්නේ හම්බ වෙන ක්‍රියාසිතක් ඉතින් ඒක ඒ ඔබ දැන් ඇවිදිනවා නම් ඒක 이르දියෙන් ඇවිදිනවා වගේ. ඔබ කතා දැන් ඔබට ඔබ දැන් හැසිරීම ඔබ ඉන්නේ හරි දැන් සම්මුති ප්‍රඥප්ති නැහැ. එතකොට ඔබට මුකුත් කතා කරන්න දෙයක්වත් නැහැ. ඔබ ඉන්නේ 이르දියෙන්. දැන් ඔබට තේරෙනවද මේ මේ කතාව කොයිතරම්ම කොයිතරම්ම ගැඹුරුද මේ කියන වචන ටික දැන් බාහිර ඇත්ත වෙන්නෙත් නෑ දැන් බාහිරින් පොතක් හම්බ වෙන්නෙත් නෑ දැන් සිතේ සිතුවිලි වල පොත් කියලා දෙයක් නැහැ. සිතිනුත් හම්බ වෙන්නෙත් නැහැ. එතකොට දැන් නමුත් දේකුත් එතන පරිශීලනය වෙනවා. ඔබ ඒක අවබෝධයෙන් කරන්නේ. ඒකයි මේ සබ්බේ ධම්මනාලං අභිනේස. සිතුවිලි වලට රින් ගන්න නැති තැන මේ. මේ හැම එකකින්ම මිදිලා ඔබ කටයුතු කරනවා. ඒකයි පෙර යම්සේද පසුත්තේසේ පසු යම්සේද පෙරත්තේසේ ද හැම මොහොතෙම ඔබ ඉන්නේ මිදිලා හැම දෙයකින්ම. මේ මේ කතා කරන්නේ මේ ආර්යයන්. ආර්යයන් කියන්නේ මේ මේ මේ බාහිර බඩු මුට්ටු ඇත්ත කරගත්ත අය නෙමෙයි. මේ ලෝකේ ඇත්ත වුණු අය නෙමෙයි ආර්යයන් කියන්නේ. ආර්යයන්ට මේ රූපේ කියන්නේත් බාහිරනේ. ඒ රූපෙකුත් නැහැ. රූපේ ඇත්ත වෙලා නැහැ. තමන් මම කියලා කෙනෙක් එහෙම ආර්යයන් වෙන්නේ කෙනා කෙනා නැති බව ප්‍රත්‍යක්ෂ වෙලා තමයි ආර්යයන් මේ මේ මේ මේ සත්‍ය දකින්න කෙනා ආර්යයන් වහන්සේ නමක්. කෙනෙක් නෙමෙයි. එතන අන්තයක් නැහැ. අන්ත වලින් මිදිලා. දඩ රූපයක් නැහැ. ඒතර පණවන්න බෑ. එතන කෙනෙක් පුජ්‍යලයක් කියලා පනවන්නත් බෑ. ඉතින් මේ ස්වභාවයේ 이르දිමේ ස්වභාවය. ආවෙද්දත් කෙනෙක් ඇවිදිනව නෙමෙයි. කන ගියත් කෙනෙක් කනවා නෙමෙයි. වැඩ කන ගියත් කෙනෙක් වැඩ කරනවා නෙමෙයි. ඒ කෙනාගෙන් මිදිලා. ඉතින් මේ මේ හරිම හරිම හරිම ගැඹීර තැනක් මේ 이르දියේ 이르දියෙන් ඇවිදිනවා, 이르දියෙන් කරනවා, 이르දියෙන් කනවා. මේ 이르දිපාද මේ ආර්යයන් මේ තමයි සැබෑම ආර්යයන්. සැබෑම ආර්යයන් සිතේ සත්‍ය දකිනකොට එක තැනකවත් ඇත්ත වෙලා නෙමෙයි ඉන්නේ. ඇත්ත වෙලා නෙමෙයි. එතකොට ස්වභාවයටපත් වෙලා ස්වභාවයටපත් වෙලා කියන්නේ irdiye. ස්වභාවයටපත් වෙනවා කියන්නේ දැන් ස්වභාවය කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ස්වභාවය කියන්නේ උලඟ වගේ. දැන් මේක ස්වභාවයක්. එච්චරයි. දැන් මේක පැහැදිලි කරන්න බෑ මේක වචනෙන්. මොකද මේක වචන වචන අවිභාගීය තැන මේ කියන්නේ. දැන් මෙතන සඳ කියන්නේ නාමයක්. හිරු කියන්නේ නාමයක්. එතකොට සඳ කියලා දෙයක්වත් නැහැ, ඉරු කියලා දෙයක්වත් නැහැ. මේ ඔක්කොම සිතුවිලි. සිතුවිලි කියන්නේ සිතුවිලි අපි ජීවත් වෙන්නේ. සිතුවිලි දැන් මේක සත්‍ය දැක්කහම සිතුවිලි ඇත්ත වෙන්නේ සිතුවිලි වලින් මිදිලා. එතකොට ඔය දෙයක් ඔය හිස් බල්මකින් ලෝකේ බලනවා කිව්වේ ඒකයි. එතකොට හිරු කියලා දෙයක් නැහැ, සඳ කියලා දෙයක් එහෙම හම්බ වෙන්නේ එතකොට ඒ ඔක්කොම සිතුවිලි කියන්නේ Tamanට ඒව අත ගන්නවා වගේ නිකන්. ඒව නිකන් එහෙම දේවල් නැහැ. එහෙම දේවල් නැහැ. දැන් නැති බව අවබෝධ වීම තුළ ඔහුට හිරුත් එකයි සඳුත් එකයි ඔක්කොම තියෙන්නේ. එහෙම නැහැ. එහෙම නැහැ. දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ඉරිදියක් තියෙන. ඉරිදිය කියන්නේ හැමතැනම එයා ඉන්නේ. උඩ ඉන්නෙත් එයා, යට ඉන්නෙත් එයා, ආසෙ ඉන්නෙත් එයා, පොළවේ ඉන්නෙත් එයා. ඉරිදියෙන් ඉන්නේ. දැන් මේක හරි ගැඹුරුයි. මේ මේ කතාව හරිම ගැඹුරුයි. නමුත් මේ ඉරිදියෙන් ඉන්නවා කියන්නේ ගොඩක් අර තේරෙන්නේ නැහැ. 이르දීන් ඉන්නවා කියන්නේ දැන් මේ රහතන් වහන්සේට පුජ්‍ය ශරීරයක් තියෙනවා. රහතන් වහන්සේට රූපයක් තියෙනවා. රහතන් වහන්සේනම කියන්නේ පුජ්‍යලෙද්ද? නැහැ. පුජ්‍ය භාවයේ නැති. දැන් මේ දැන් ඔබම දන්නවා මේ නේතා මම නෙමේ සුවත්ත නේතා මම දන්නවනේ ඔබ නේතා මම නේසෝ මේ අත්තා කියලා ඔබ දන්නවා ඒ තමම ඒසෝ හමස්මි එද කියන නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නේ එහෙම දැන් මේ ඔය මුලින් කියේ කියේ එහෙමනේ එන්නේ ධර්මේ එතකොට රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති අත්තනීවා රූපං සමනුපස්සති රූපස්සිංහ තාන සමනුපස්සති රූපේ මාත්මේ කරගෙන දැන් මේ පු탁ජනයි ඉන්න තැන්නේ ඒ තම මම ඒසෝවා මස්මේ මේසෝවත්තා කියන පුත්තක්ජනයා ඉන්න තැන්නේ. මම මගේ මගේ ආත්මය කියලා දෘෂ්ටියකට නිර වෙලා ඉන්නේ. එතකොට ඒකනේ මනුස්ස ස්වභාවය. ඒ එතනමනේ. එතකොට මේ රූපේමනේ අපෙන්නන්නේ ආත්මය කියලා. ආත්මයනේ කියලා. අම්මනේ කියන්නේ රූපේත්‍රමනේ ආත්මය කියන්නේ. රූපය තුල ආත්මය තියනවා කියලානේ ආ හිතන් ඉන්නේ. ආත්මය තුල රූපයක් තියනවා කියලා නිතන් ඉන්නේ. එතකොට ඒක පෘථග්ජන භූමි මිත්‍යා දෘෂ්ටික භූමිය. එතකොට ඒකෙන් මිදුණාට මිදෙනවා කියන්නේ මේ සත්‍ය දකින්නවා. හත දක්නාම එහෙම කෙනෙක් නැහැ. පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. රූපේ රූපෙට එහෙම එහෙම එහෙම රූපයක් නැහැ. රූපය හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ සියල්ල මිදෙන ස්වභාවය තුළ මොකද වෙන්නේ? ඔහු නිකන් ස්වභාවයේ සුටපත් වෙනවා. ස්වභාවය කෙනෙක් නෙමෙයි. කෙනා නැති වෙනවා. ඒකයි ආහසේ ඉන්නේ තෝමයි, ඉරේ ඉන්නේ තෝමයි, හඳේ ඉන්නේ තෝමයි, පොළවේ ඉන්නේ තෝමයි, වතුරේ ඉන්නේ තෝ හැම දෙයක්ම තමන්මයි. හැම දෙයක්ම තමයි තමන්ට. තමන් කියලා 아무තු දෙයක් නැහැ. ඒතොර එහෙමත් කියන්න බෑ. මේකේ දෙයක් කියලා කියන්නම් බෑ. ස්වභාවයේ බවට පත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක මේ බුද්ධ ස්වභාවය කියලා අපි කිව්වේ මේ ස්වභාවය ගැන ගොඩාක් කතා කරන්න පුළුවන්. මේ මොහොතට අවදි වෙනවා කිව්වේ ස්වභාවයමයි. ඒතොර මේක ගොඩාක් වචනේස් බැල්මින් ලෝකෙ දිහා බලනවා කියන්නේ ඒ ස්වභාවයමයි. ඒතොර මේ ශුන්්‍යත චේතු විමුක්තිය මේ කතා කරන අනිමිත් ශුන්්‍යත අප්‍රණිත චේතු විමුක්තියටපත් වුණු කෙනාගේ ස්වභාවය මේ 이르දිපාද. මේ 이르දිපාදයේ කෙනා මුලින් පුහුණු වෙනවා පස්සේ ස්වභාවය බවටපත් වෙනවා. ඒකයි මේ ඉර්ධිපාද. මේ ඉර්ධිපාද හරිම ගැඹුරුයි. දැන් මේ පැහැදිලි කරනකොටත් ඔබට තේරෙනවා. එතකොට මේ ඉතින් මේ වචන හරිම ශේෂ්ඨ අපිට මේ වචන දකිනකොට අපිට පුදුම මේකක් වෙනවා මේ අපි අපි මේ ප්‍රත්‍යක්ෂතාවය මේ අවබෝධ කරගන්න ධර්මේ අපිට මේවා දකින්න ලැබෙනවා. දැන් මේ පොතපතින්. අපි අත්‍තර මුලින් මේ පොතපතින් දැක්කේ අපි පස්සේ. මුලින් අපි මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට ප්‍රායෝගිකව පුනනකොට අපි මේ කෙනෙක් නැතුව පොළව කියන්නේ සිතුවිල්ලක් මේ කකුල කියන්නේ සිතුවිල්ල මුලින් මුලින් අපිත් අයන්න අයන්න කියවනවා වගේ මේ ප්‍රායෝගිකව මේක පුහුණු වෙනකොට අපිට මේ මේ කෙනා නැතිව මේ යන්නේ පුහුණු වෙනකොට ඔබට ඒක වෙනවා ඔබ කෙනෙක් නැතුව ඔබට මේ ඇවිදින එක වෙනවා ඔබට ක්‍රියාසිත පේනවා ඔබට මේ මේ මාර්ගය තුල ඉන්නකට ක්‍රියාසිත එනවා සෝතාපත්ත මාර්ගයේ ඉන්න කියන සෝතාපත්ත මාර්ගසිත උපදිනවා එතකොට මේ ඇවිල්ලා ලෝකෝ ලෝකෝත්තර සිත් ලෝකෝත්තර සිත් මාර්ගසිත ඵලසිත මේව උපදිනවා මේ ක්‍රියාසිත මෙතන මෙතන කර්මය පනවන්න බෑ කර්මසිතක් උපදින්නේ නැහැ එතන පාප අකුසල කර්ම පාප කර්ම මුකුත් නැහැ මෙතන මේ මෙතන මෙතන තියෙන තනිකරම මේ කුසලයේ එහෙම කියන්නත් බෑ එහෙම සිතක් පනවන්න බෑ මෙතන තනිකර මේ මේ මේ පුහුණු වෙන තැනත් ඒ සිත් උපදින්නේ ක්‍රියාසිත උපදින්නේ දැන් මේ පුහුණු මේ ප්‍රත්‍යක්ෂතාවයට එනකොට ක්‍රියාසිත තමයි තනිකරම යාට පේන්නේ එයා අහස දිහා බැලුවත් එයා මේ මේ සද්දයක් එනකොට හැම එකම එයාට සද්ද කියලා දෙයක් නැහැ වර්ණේ කියලා එහෙම එහෙම දේවල් නැහැ ඒ රතු පාට අරවා මේවා කියලා ඔක්කොම එක වගේ ඔක්කොම එකවර නෑ. එකවර නෑ කියන්නේ කතා කරන්න වචනත් නෑ. ඒක හරි පුදුම හිතේ දැන් කියනකොට එහෙම කියනකොට ඒක හිතලුවට ගන්න බෑ. සිතුවිල්ලෙන් හදා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලුණු රහ වගේ එකක්. ඒක කන කෙනාටම දැනෙන එකක් වගේ. ඉතින් Tamanටම ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි දැනෙන්නේ මේ මේ ස්වභාවයටපත් වෙනවා. මේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකට 이르දියෙන් කියන්නේ. 이르දියෙන් එතකොට ඇවිදින්නේ. 이르දියෙන් කන්නේ බොන්නේ. මේකම 이르දියෙන් සිද්ධ වෙනවා. ඒ සමාධිමත් සිත යාට අවදි වෙන්න විතරයි. ඒක ඇත්තට මේක හැම හැම මොහොතෙදි මේ සිත ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන එක තමයි මේ සූත්‍රය තුල පෙන්නන්නේ යථාපූරේ තත පච්ඡාත් යථාපච්චා තථාපූරේ යථා අදෝ තථා උද්ධං යථා උද්ධං තථා අදෝ යථා දිවා තථා රත්තින් යථා රත්තින් තථා දිවා මේ රායවලද දාවල්ද මොහොතෙම ඒ විදියෙන් ඉන්නේ ඉතින් මේ මේක අතිගාම්භීරයි අපි දන්නවා මේ කියන දේ සමාජයේ නම් ගොඩාක් අපිට ඇහෙන්නේ මේ සූත්‍රත් සමහර වෙලාවට එහෙම පැහැදිලි කරගන්න බෑ හැමෝටම. ඒ අය මේ නිකන් වාක්‍ය කියවගෙන ගියාට ඒ අයට ප්‍රත්‍යක්ෂ නැති නිසා ඒකේ අභ්‍යන්තරේ පේන්නේ මේ මේ මේ මේ මේ සත්‍ය පේන්නේ සත්‍ය තියෙනවා මේ සූත්‍රයේ සත්‍ය පේන්නේ පැහැදිලි කරගන්න බෑ. ඒක තමයි තියෙන එක ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනකන් කෙනෙකුට කියාගන්න බෑ. ඇත්ත කතාව ඒක. දැන් මේක කියනකොටත් ඒක ඇද හොයන්නේ අනවට වැඩිය ඒක කරන්න යන්න එපා. ඒ ඔබේ ඒ ඒක බොහොම පහත් වැඩක්. ඔබ ඒක බලන්න විමර්ශනය කළා. අද හොයනවට වැඩිය වාද වලට යනවට වැඩිය ඔබ හොයන්න මේ කියන දේ. බලන්න තව ටිකක් විමර්ශනය කරන්න. අපි ඒකට එන්නේ අපි අපි මේ අපිට මේක ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන්නේ. අපිට අවශ්‍යතාවයක් නැහැ කිසි කෙනෙක් එක්ක අනවශ්‍ය දේවල් අපිට අවශ්‍ය නැහැ. අපි මේ ධර්මයේ නිවන් මඟ යන අය. අපිට වෙන අදාළ දේවල් නෑ. අපිට සාන්දිටික දෙයක් අපි කතා කරනවා එච්චරයි. ඊට අපි නිහඬයි. අපිට ඇත්ත දේ මේක ඔබට දකින්න පුළුවන්. 100ක් හිටියොත් එක්කෙනෙකුට හරි මේක දැනෙනවනේ. ඒකනේ වටින්නේ බුදුන් වහන්සේ ජේතවනාරාමේ 1000ක් හිටියත් සමට එක්කෙනෙක්නේ අරමුණු කරන්නේ. රහත් වෙන්නේ එක්කෙනයි අපිට ඒ සූත්‍රවල තියෙන කාරණා දැක්කම තේරෙනවානේ. එක්කෙනයිනේ රහත් වෙලා තියෙන්නේ. එතකොට තේරෙනවානේ මේ 500ක් හිටියා 1000කට එක්කෙනෙක් සමට රහත් වෙන්නේ. ඒ වගේ තමයි දැන් අපි මේ කියන පැහැදිලි කිරීම ගොඩක් අයට සමහර නොතේරෙන්න පුළුවන්. සමහර එක්කෙනෙකුට තේරෙන්න පුළුවන්. රහතන් වහන්සේලා ගොඩක් නැති වුණත් එක්කෙනෙක් හරි උපදේ එක්කෙනෙක් හරි රහතන් වහන්සේලා බිහි වෙනවානේ. මේ සත්‍ය කතා කරන එක හොඳයිනේ. අඩු කර්මෙන් ඒ ළඟට එන කෙනෙක්ට මේකට අත්ලක් වෙනවනේ මේ මේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් ඇහෙන වචනේ කොයිතරම් වටිනවද ඒක අත්හරින්න බෑනේ එහෙම ඉතින් ඒක නිසා මේ මේ ගැන පොඩ්ඩක් ඔබගේ අවධානය යොමු කරන්න. අපි එච්චරයි ඉල්ලන්නේ. එතකොට මෙසේ මාගේ ඔබකට ඔබටම සාන්දිටික වුණොත් පමණක් බාර ගන්න. නැත්නම් ඉවත දාලා දාන්න. කමක් නැහැ. එච්චරයි අපේ අපේ බොහොම බොහොම නිහතමානී විදිහට දේ අපි ඔබට කියන්නේ. අපි බොහොම මේ කල්‍යාණ මිත්‍රයන්ගේ කොහොමත් එහෙම නරක දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම අදහස වුන්ට නැහැ. උන්ට පුජ්‍යල අදහස් නැහැ. ඒක නිසා හැමෝම ඕනම කෙනෙක්ට පුළුවන් තමන්ගේ දේවල් මොන හරි හිරවිච්ච තැන් වලින් අදාගෙන ඒකට නිවන් මාර්ගයට කටයුතු කරා. ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණාට පස්සේ අපි දන්න ඔහුත් ආර්යයන් වහන්සේ නමක්. ආර්යයන් වහන්සේ නමක් කවදාවත් එහෙම අන්තවලට යන විදිහක් නැහැ. ආර්යයන් වහන්සේ නමක් නෙමෙයි එහෙම යනවනම්. කොහේව අන්තික රිංගනවා නම් ඒ ආර්යයන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට ඒක දැන් තේරෙනවා. පෘ탁ජන කෝණයෙන් දකින්න එපා ආර්යයන් වහන්සේලාගේ අදහස්. ඒවා ගොඩක් වෙනස්. ඒක ඒ විදිහටම දකින්න. එතකොට මේ කියපු <clears throat> කාරණේ තමයි වැදගත් වෙන්නේ. අපි මේ ධර්ම කාරණේ තමයි ඔබ ගන්න ඕනි. ධර්මයේ විතරයි වැදගත් වෙන කිසිම දෙයක් වැදගත් නැහැ. ඔබේ තියෙන ධර්මයේ දරා ගන්නවා එපමණයි. අපිත් ඒ ධර්මයේ පැහැදිලි කරනවා එපමණයි. එතනින්ම මේ ධර්මයේ හැමෝටම යහපතක් බවට පත් පිටත විසුරුනේ නොද වන්නේය. පෙර යම්බඳු නම් පසුත් එබඳුද පසු යම්බදු නම් පෙරත් එබඳුය යට යම්බදු නම් උඩත් එබඳුය උඩ යම්බදු නම් යටත් එබඳුය දහවල් යම්බදු නම් රැයත් එබඳුය රැය යම්බදු නම් දහවලුත් එබඳුයයි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසෙයි මෙසේ විවෘතෝ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි ඉතින් මේ බොහොම පිළිවෙලට මේකේ තියෙනවා මේ කාරණා යට යම් බඳු නම් උඩත් එබඳුයි උඩ යම් බඳු නම් යටත් එබඳුයි දහවල් යම් බඳුද රැයත් එබඳුයි රැය යම් බඳුද දහවලත් එබඳුයි පසු යම් පෙර මේක අර ඒ වචන ටික වැදගත් පසු පෙර හැඟීම් ඇත්තේද වෙසෙයි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසෙයි ඒ කියන්නේ මේ මෙතන මේ මේ පැහැදිලි කරන හැම වචනයක්ම ඊටාම වැදගත් ඉති විවට්ටේන චේතසා අපරියෝන දේන අපරියෝන දේන සප්පබා සප්පාහං සබ්බාසං චිත්තං භාවේති එවං භාවිතෝ කෝ භික්කවේ චත්තාරෝ ඉදිපාදා එවං බහුලී කතා මහප්පලා හොත්ති මහානිසංසා මහප්පල මහානිසංස වෙනුවේ බහුලී කතාවේ මේ මේක මහප්පල මහානිසංස වෙන්නේ නිතර නිතර බහුලී කතා පුරුදු වෙන්න ඕනි පුහුණු පුහුණු වෙන්න ඕනි පුරු ඔව් දකින්න ඕනි ඔව් මේ ප්‍රතිපදාව ඇසිරෙන්න ඕනි ඔව් මේ සිත දකිමින් මිදෙන්න ඕනි ඒ මෙතන විවට්ටේ මේක මේක කතාව තියෙනවා මේ මේ මේ කතාව තුළ ඊති විවට්ටේන චේතසා මේ චේතසා කියන්නේ මේ චේතසිත චේතස සිතුවිලි චේ එතකොට ඉටි විවත්තේන චේතස අපරියෝදනේන සප් සබ්බාහසින් චිත්තම් භාවේති එවං භාවිතා කෝ භික්කවේ චත්තාරෝ ඉදිපාදා එවං බහුලී කතා මහප්පලා හොಂತಿ මහානිසංසා එතකොට දහවල යම්බඳුනන් රැත බඳු දැර කිව්වාගේ මෙසේ විවෘතෝ හාත්පසින් නොබෙදුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි හාත්පසින් නොබැඳුණු දැන් මේ බැඳෙන්නේ බාහිරට බැඳෙන්නේ නැහැ සිතට බැඳෙන්නේ නැහැ හාත්පසින්ම නොබැඳුණු සිතින් බැබළුණු සහිත සිත වඩයි අන්න ඔබට පේනවා මේ දැන් මේ සිතේ සත්‍ය දකින්නකොට බාහිරනුත් මිදිලා සිතුනුත් මිදිලා නමුත් මේ 이르දියෙන් ඉන්නවා සිත වඩයි සිතින් බැබළුම් සහිත සිත වඩයි මහණෙනි මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සිව් ඉදිපා මහත්ඵලා මහනිසංසාවේ දැන් මේ කතා කරන්නේ දැන් බාහිරනුත් මිදිලා අපි කිව්වේ රූපයෙන් මිදෙනවා නාමයෙන් මිදෙනවා එතකොට ශුන්්‍යතාවයට එනවා එතකොට ඉදිපාතෙන් ඉන්නේ අනිර්දිපාත වැඩෙනවා ඒ මේ මේ තාම වැදගත් මේක මේ කියන ටික මහණෙනි මහානසිව් ඉද්දුපා මෙසේ වැඩූ කලෙහි මෙසේ බහුල කල කලෙහි නන්වදෑරුම් ඉදු කොටස් විඳි ඒවම් භාවිතේසු කෝ භික්කවේ භික්ඛු චතුසු ඉදුපාදේසු ඒවම් බහුලී කතේසු අනේක විහිතං ඉදි ඉද්දි විදං පච්චනෝ හෝති ඒකෝපි ත්වා බහුතා හෝති පේ යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති පේ එවම් භාවිතේසු කෝ භික්කවේ භික්ඛු චස්සු චතුසු ඉදුපාදේසු එවම් බහුලීකතේසු ආසවාන කයා අනාවස් අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්ම දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති इति. එකල්හි දැන් අපි කියපු තැනින් ගත්තොත් බඹ දැන් මෙසේ වැඩු කල්හි මෙසේ බහුල කල කල්හි නන් වැදෑරුම් ඉදු කොටස් විඳි එකක්වද බොහෝ අයුරුවේ එකක්වද බොහෝ අයුරුවේ එතකොට මේ හැම එකකින්ම එනේන සිතට එනේන අරමුණේ මෙදෙනකොට ඒ බඹලොවතේ කයින් වෙසෙයි වසසෙයි පවත්වයි බඹලොවතෙක්ද කයින් වසෙහි පවත්වයි. ඒතර මේ කියන්නේ අපි ඔබට ඒක තමයි කිව්වේ මේ ඉර කියලා දෙයක් නැහැ, හඳ කියලා දෙයක් නැහැ, මුහුද කියලා දෙයක් නැහැ, පොළොව කියලා දෙයක් නැහැ. මේ එක හැම එකකම සම්මුති නාමයන් බිඳ වැටෙනවා. ඒ සියල්ලම සම්මුති නාමයන් නැතිව පරිහරණය වෙනවා. ඇවිදිනවා ඇවිදින කෙනෙක් නැහැ කනවා කන කෙනෙක් නැහැ දෙයක් නැහැ කෙනෙක් නැහැ දෙයක් නැහැ කෙනෙක් නැහැ හැම එකම එහෙමයි. ඇයි සම්මුති නාමයන් සේරම සිතුවිලි බාහිර ඇතුළ ගැට ගැහෙන්නේ නැහැ. සිතෙත් එහෙම දෙයක් නැහැ. අන්තිමට දෙපැත්තෙම මිදිලා. නාමිනුත් මිදිලා රූපෙනුත් මිදිලා. අන්තිම 이르දිපාද විතරයි තියෙන්නේ. 이르දියෙන් තමයි හැසිරෙන්නේ. අපි ඒකයි කිව්වේ මේ 이르දි දකින්න කියලා. මේ 이르දියෙන් තමයි හැසිරෙන්නේ කියලා. එතකොට මහණෙනි දැන් මේ කියන කාරණා බඹලෝතෙක්ද කයින් මෙසේ පවත්වයි. ඉතින් මේ ඔබ හිතන් ඉන්නවා දැන් මේ එළිය වෙනම ලෝකයක් තියෙන එක තමයි බඹලෝකේ. නැහැ. ඔබගේ සිත ඇතුලේ අභ්‍යන්තරයේම මේ සංඛාර මේ කතා කරන්නේ. මේ සංඛාර ලෝක කතා කරන්නේ. ඔබගේ සිතේ තමයි මේ හැම දෙම මේ මේ ලෝකයක් මැවෙන්නේ හැම එකම සිතේ. චිත්තේන නියති ලෝකේනේ. එතකොට ඔබ ජීවත් වෙන්නේ දැන් අපි ඒකයි කිව්වේ මේ බුද්ධ ශාසනයේත් ඔබගේ සිතේ සකස් වෙන්නේ. බාහිරේ නෙමෙයි ඔබගේ සිතේ සකස් වෙනවා මේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන්නේ මේ බාහිරේ මිදෙනවා නාමයෙන් මිදෙනකොට ඔබට බුද්ධ ශාසනය සකස් වෙන්නේ. ඒ බුද්ධ ශාසනයේ බුද්ධ ස්වභාවය. ඒ ස්වභාවයේ ඉන්නවා කියන්නේ බුද්ධ ශාසනයේ ඔබ ඉන්නේ. ඔබ නිවන් දකින්නවා. නිවන් දකින්න කියන්නේ ඔබට මේ මුකුත් බ්ලෝකයක් නැහැ. ලෝකෙ මිදෙනවා. ඔබට මරණයක් නැහැ. ඒක සිතුවිලි ඔක්කොම මිදිලා. ඔබ මේ සිතේ සත්‍ය දකින්න ඔපමණයි. ඔබට මරණයක් නැහැ. ඔබට ලෝකයක් නැහැ. සබදාම් වගේනේ. ඕ. ඒකයි මේ 이르දිය. ඉතින් ඒකයි මේ මේ ආබස්ස බඹරෝකේ තමයි. ඉතින් මේ ප්‍රභාස්වර සිතනේ. ඒතර ආබස්සරේ තමයි. ප්‍රභාස්වර ප්‍රභවයට යන්නේ ඔබ දැන් මේ ප්‍රභාස්වර සිතට යන්නේ. පුංචි ළමයා ඉපදෙන්න කලින් මුකුත් තිබුණේ නැහැ. දැන් එතකොට මෙතනටම නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ආශ්‍රව කියලා ෂය මෙතන ෂය වෙන්නේ. එහෙනම් අර ආශ්‍රවසේ ෂය වෙන්නේ මෙතන. අනේක වැදගත් සම්මාදිටියට ප්‍රවේශ වෙන තැනනේ. ඒතර මෙන්න මෙතන මෙතන තමයි ආශ්‍රව කියලා ෂය වෙන තැන. මේ මේ මේ මේ ස්වභාවයටපත් වුණාට පස්සේ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එනේන සිතේ සත්‍ය දැකීමේ මිදි මිදි යන ස්වභාවය ඉන්නේ. ඒ ස්වභාවය තුළ අලුත් කෙලස් කියලා දෙයක් හටගන්නේ නැහැ. බාහිර මුකුත් ඇත්ත වෙලා නැහැ. ඒ වගේම දැන් මේ දක්වා තිබුණු මොනවා හරි දෙයක් ඉන්නවා වගේ තියෙන හැඟීම යන්තම් හරි තියෙනවා නම් ආශ්‍රව කෙලස්. ඒකයි තණ්හාමාන දිට්ටි. අර සංයෝජන වල උද්දම් භාගී සංයෝජන. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා පෙන්නන්නේ. ඒතර මානෙ මේ මේ උද්දච්ච අවිද්‍යාව කියන්නේ ඒකයි මේ මේ ස්වභාවයක් මේ තියෙන්නේ. ඒ ස්වභාවය තුළ තමන් කියලා ඉන්නවා කියන හැඟීම දියවිලා යනවා. එයා ආශ්‍රව කෙලස් තමයි දිය වෙන්නේ. ඒක තමයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිසක්කන් පස්සේ කියලා පෙන්නනවා. ඉතින් ඒ ෂේ වෙන්නේ මෙතන. දැන් මෙතනත් ඒ ඒ සූත්‍රය තුළ ඒ ටික පෙන්නනවා. මහණෙනි මහා මහාන සිව් විදිපා මෙසේ වැඩූ කල්ලි මෙසේ බෞල කළ කල්ලි සිව් ආශ්‍රවයන්ශය කිරීමෙන් අන සිළු ආශ්‍රවශය වෙලා යන්නේ මෙතන. අනාශ්‍රව වූ ඵල සමාධියටපත් වේ. මේ කතා කරන්නේ මෙන්න මෙතන මේ ඉදිපාද වෙන්න තන ආශ්‍රව කෙලෙස් වෙගෙන යනවා. ඒ කියන්නේ දැන් මේ අලුතෙන් ආශ්‍රව එකතු වෙන්නේ නැහැ. අර සතර සම්ප්‍රදාන වීරිය පෙන්වන්නේ. අර නූපන් අකුසල් නූපදීම, උපාන අකුසල් ප්‍රහීන වීම. ඒ දැන් මේ නූපන් අකුසල් නූපදීම මෙතන එන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන සත්‍ය දකින්නවා. එතකොට උපාන අකුසල් ප්‍රහීන වීම තමයි මෙතන ආශ්‍රය ඡය වීම කියන්නේ. එතකොට නූපන් කුසල් උපදීම තමයි එන සිතේ සත්‍ය දකින්නවා. එතකොට උපන් කුසල් දැන් මෙතන උපන් කුසල් දැන් නූපන් කුසල් නූපදීම නූපන් කුසල් ඉපදවීම උපන් කුසල් තිතිය බියෝබාය වේපුල්ලය භාවනාය පරිපූර්ණය චන්දං ජානේති වායමති විරියං ආරාති තිච්ඡම් පග්ගන්නාති පජාති කියලා පෙන්වන්නේ. එතකොට මේ උපන් කුසල් වැඩි දියුණු වෙනවා. උප ද මේක කුසල් කියන්නේ මේ 아무තෙන් එහෙම දෙයක් නැහැ. කුසල් කියන්නේ මේ සිතේ සත්‍ය දකින තැන. ඒ සිතේ සත්‍ය දකින තැන මේ අර සිතුවිලි වලින් මිදෙන තැන. අර 이르දිමේ ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. ඒකයි තිතිය බියෝබාය මේ පුලයි භාවනාය පරිපූර්ණයයි. ඒක තමයි මේ කියන්නේ චන්දං ඥානේති වායමති විරියං ආරාති චිත්තපකයම. ඒකම තමයි මෙතනත් ගන්න. ඡන්ද චිත්ත විරිය විමර්ශා. මේ හරහා යන්න ගමන. මේක සත්‍යස් බෝධිපාශික ධර්මම එකට තියෙන්නේ. ඒ අපි හැම එකම එකට කතා කරන්නේ. දැන් එතකොට මෙතරම් කියනවා. එතකොට ආශ්‍රය කිරීමෙන් අනාශ්‍රව ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් දුටු දැමීම මේ තෙමීම වෙසසින් දැන පසක්කොට එයට පැමිණ වෙසෙයි. දැන් ඔහුට ප්‍රත්‍යක්ෂයි ඔහුගේම ඥානෙටයි ඒක දැනෙන්නේ ඒ ඥානයන්ට දැනෙන නුවණට සියයට දැනනවා කියන එක සිතුවිලි නෙමෙයි. එතකොට මේ ශ්‍රේවන ආදත්තට මේ මේ මේ තැනට ඉන්නකොට ඔබට හරි මෙතනට එනවා ඔබට දැනෙනවා. ඒ දැනෙන ඥානෙ ඔබට දැනුනේ මේ ඥානයි. මේ මේ සිත ආව ගියා කියලා ඔබට දැනෙනවා. ඒතකොට සිත ආව ගියා කියලා දැනෙන සිතටද නැහැ. ඒ සිතුවිල්ල නෙමෙයි. ඔබගේ ඥාණයට දැනෙන ඒවා තියෙනවා ගොඩක්. ඒ ඥාණයට දැනෙන ඔබ ඔබ හැමදේම වෙනකොට කනකොට එකට ඇලෙනවද නැද්ද? රස බැලුවද නැද්ද? ඒවට වින්දද නැද්ද? එතකොට ඔබ ඔබට මේ හැම ස්කේලෙසියම පේනවා. අනිත් අයගේවත් පේනවා. ඒ ස්වභාව තුළ ඒගොල්ලෝ ඇලිලා ඒවට ඇසිරෙන හැටිත් පේනවා. ඔබගේ ස්වභාවත් පේනවා. ඒකයි කියන්නේ මේ මේ ඔබ දන්නවා මේ අනිත්‍යයගේව දකින්න එක තමන්ගේව දකින්න එක මේවා ඉතින් කිය ඥාන වලට පේනවා ත්‍රිවිද්‍යාව වලට පේනවා ඔබ දානන පුබ්බයන් පුබ්බේ නිවාසඥාන චතුප්පඥාන ආසවක්ඛ්‍යා ඥානික ආසවක්ඛ්‍යා ඥාන සේවනට පේනේ පරිචර්ජානානික අනිත්‍යයේ ස්වභාවත් මේ ඔක්කොම ඔබට ඒ ස්වභාව ඔක්කොම ඒ ඉන්න හැටි ගන්න හැටි ඔක්කොම ඒ සිත්වල ස්වභාව පේනවා ඉතින් මේ මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්. සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්මය ඔබට ප්‍රත්‍යක්ෂ වෙන සාන්දිටික ධර්මයක් කතා කරන්නේ. ඒකයි ඒතන් සාන්තන් ඒ මේ කවපි කතා කරනවානේ. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්ම. ඒතර අකාලිකයි. මේකට තුන් කාලයක් නැහැ. කාලේ සිතුවිල්ලක් තියෙන්නේ. දවබ අතීතේ හිතුවා මේක මේ මොහොතේ මේ සිතුවිල්ල. ඒතකොට මේ මොහොත කියන්නේ මේ මේ මේ ස්වභාවයටපත් වෙන තැනම ඒ ස්වභාවය පමණයි මොහොත පමණයි. එතරම් මොකද මේක හැබැයි අපි වචන වලින් කතා කරන්නේ. මොකද මේක දකින්නකොට ඔබට පේයි මුකුත් නැති වෙලා නෙමෙයි බාහිර හැමමයි අවබෝධය තුලින් එන්නේ ඥාණයෙන් එන්නේ. ඥානයේ ස්වභාවයටපත් වෙනවා. ඔබගේ දැන ස්වභාවය ඥානයක්. ඒක අභිඥාවෙන් එන්නේ. ඒක හැම ඥාන වලින් තමයි ඔබගේ නිවන් මාර්ග සාක්ෂාත් වෙන්නේ. ඒකයි මේක කියන්නේ අර ඔබ දන්නවනේ පංචවිධ ආනිසංශ කියනකොට පෙන්නනවානේ සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි ඥායස්ස අධිගමයි කියන. අනේ එතනනේ කියන්නේ ඥා ඥානේ ඥායස්ස අධිගමයි අධිගම ලබනවා. ඒ එතනම තමයි කියන්නේ නිබ්බාන සත්‍ය කිරිය. නිවන් දකිනවා. සියල්ලේ මිදුණු බව තමන්ගේ ඥානට අසු වෙනවා. ඉතින් ඒ සූත්‍රය තුළ එක මනාකොට පෙන්නනවා. වේතේති පේමේ ඒවම් භාවිතයේසු කෝ භික්ඛවේ භික්ඛු චස්සු ඉදපාදේසු එවම් බහුලී කතේසු ආසවානක්ඛ්‍යා අනාසවාන චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්මජ්ජ විහෙරතිති එහෙනම් මේ 이르දිපාද 이르දිය ඔබ ප්‍රත්‍යක්ෂතාවය තුළ මේ ඔබටත් ප්‍රත්‍යක්ෂතාවයටපත් වේවි මේ නිවන් මඟ තුළ ඔබටම සාන්දිටික වේවි ඔබ 이르දියෙන් කටයුතු කරන ආකාරය ඒ ඔබ මේ දෘෂ්ටිගත සමාජය තුළ පෙනෙන ඒ මොහගන අන්ධකාර සමාජය තුළ කතා කරන 이르දිය නෙමේ යථාර්ථයක් ඔබේ ඔබගේ මේ 이르දිමේ ස්වභාවය ඔබටම සාන්දිටික යථාර්ථයක් බවට පත් ඔබ නිවනින්ම සැනසීම ලබාවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහප්පල සූත්‍රය සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 17 වෙනි පොතේ දෙවෙනි පරිච්ඡේදය 23 වෙනි පිටුවේ